අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙල නැත්නම් ධර්ම සාකච්ඡාවක් නැත්නම් පොදු කමඨාන් සුද්ධ කිරීමක් පුරුදු පරිදි අපි ලිඛිත ප්‍රශ්න වලින් පටන් අරගනිමු ඉල්ල ලැබෙන ඉඩ අනුව සභාවෙන් ප්‍රශ්න වලට සාදර වෙලා අපි සුරංග මාත්‍ය ඉල්ලා සිටිමු ලිඛිත ප්‍රශ්න සභාගත කරන විදිහට. අවතරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස. සක්මන මෙහිදී සැසිවල මෙතෙක් විවෘතව සාකච්ඡා කළ කරුණු වලට අමතරව මද වේලාවකින් පිටදිගේ පහතට ඇදෙන දහදිය බිඳු මගින් එතන එතන ඇති වුණු දැනීමේ වේගයද පටන් ගත්තද පටන්ගත් තද උණුසුම සීතල බවට හැරෙන වේගයද මනසින් බලාගෙන සිටීමට මිස වචන වලින් කීමට බැරිය. මැස්සෙකු අතේ වසා පිස්සුවෙන් මෙන් ඒ මේ අත ගිය විට ඉන් ඇති වුණු දැනීම බිදී බිදී තනින් තනට ගිය වේගය මීටත් සීඝ්‍ර විය. අවට පරිසරයේ ඇති නැවුම් රිලා අසුචි වැනි নানা ප්‍රකාර ජරා ගොඩවල් තිබීදිත් මේ කයට කයම ඌට ප්‍රිය වූයේ ඒ කොතේ එතරම් දි รา ගොස් ඇති බවත් කඩා වැටීම කුමන මොහොතක හෝ සිදුවීමට ඇති බවද සියයට නැංගෙමින්ය. සමහර අවස්ථාවලදී දකුණු පායේ පිටස්තර තීරුව දිගේ විලුඹේ සිට පායඟිලි දක්වා තද ගතිය, වැලි යන ගතිය විහිදෙන බව දැනේ. මෙවිට වම් පතුලේ මෙලෙස දැනෙන්නේ ඇතුළු පැත්තේය. බොහෝ විට සිරුර දකුණට බර වී යන අතර වැටීම වැළැක්වීමට වම් පාදය දකුණු පැත්තට හරස්ව වැටි තුලිත බව ඇති වේ. සිත සක්මනේ තිබුණත් ඉන් පිටට තිබුණත් මේ සිදුවන බව දුටිමි. පාද ඉහළට ඔසවන විට බර අඩු වී සැහැල්ලුවක්ද දැනේ. ප්‍රශ්න අංක 1. මෙසේ සිරුර පැත්තකට ඇලවෙන්නේ සතිය මදීකම නිසාද? සිරුරේ ගතියක් නිසාද දෙකමද? ඉතා ගෞරවයෙන් මේ සාකච්ඡාවෙන් පැහැදිලි කර දෙන්න ඉල්ලා සිටිමි. මේක ඇත්තම උත්තරේ ඇතුළෙම තියෙනවා ඒකේ කියලා තියෙනවා ඒ විදිහට ශරීරයේ පැත්තට බර වෙනකම බර වෙනකොට ඊට විරුද්ධ පැත්තේ කකුල ඇවිල්ලා නියමිත කෝණයකින් කර දීලා ඒක උස්සලා දෙන බව මම දැනගෙන හිටියත් නොදැන හිටියත් වෙනවා. ඉතින් ඒ වගේ තමයි මේ ශරීරක ක්‍රියාකාරකම් මේ වර කියනවා කායික ක්‍රියා කියලා අසම්පජාන කායික කාය විඥාන කියලා මේකට කියනවා අපි නොදැන ශරීරේ ඥාණයෙන්ම ශරීරය කරගෙන යනවා. සම්පූර්ණ වැරදි වැඩක් සමහරලාට. ඒත් ඒකම තමයි කරන්නේ. ඒකට අපි ඇබ්බැහිය කියලා කියනවා. ඒකට අපි කුරුද්ද කියලා කියනවා. ඉතින් ඒකේනා මේ ඒක සාමාන්‍ය දේ කරගෙන කරගෙන යනවා. ඉතින් සත්‍යමත් වුණාට පස්සේ Tamanටම Taman තේරෙනවා. මෙතිකල් කොච්චර කරගෙන ගියත් කක්කොට්ටෙක් වගේ යන්නේ හරහට කියලා. ඒක ගැන බලන්නේ නැතුව හිටියොත් අපි කෙලින් යනවා කියලා හිතාන් තමයි කතා කරන්නේ. ඒ හැම කක්කොට්ටම දරුවන්ට කියනවලු කෙලින් ඵලයල දරුවනේ උඹලට කවදාකවත් මහත්ෙක් වෙන්න හම්බ වෙන්නේ නැහැ අරහත්නේ යන්නේ කියලා. ඉතින් මහා එකත් යන්නේ අරහට තමයි. ඒවට කියනවා කක්කොටු බණ කියලා. ඒ වගේ කෙලින් යන කතා කරන උඟ දෙනෙක් Taman ඇදට යන බව දන්නේ නැහැ. සතිමත් වෙනකොට ඇදට යන බව දැනීම සමහරකට බයලවන සුළුයි. මෙතෙක් කල ඇදට ගියා ප්‍රශ්නයක් නැහැ ඒක බව දැන ගැනීම තමයි බයලවන්නේ. ඒ නිසා උඟ දෙනේ සතිමත් වෙන්න කැමති නැහැ. මොකද සතිමත් වෙච්ච ගමන් පෙන්වන්නේ හරි වේව නෙවෙයි. අපේ තියෙන විලෝපන, කෙලෙස්, අඩුපාඩු පෙන්වන්න පටන් ගත්තාම ඒක බලා ගන්න, ඒක දරා ගන්න, ඒක ප්‍රකාශ කරන්න, ඒකට පිළිගන්න පුදුම පෞරුෂත්වයක් ඕනේ. ඒ පෞරුෂත්වේ නැතිකම නිසා අපි සත්‍යයට බය නිසා අනුන්ගේ අදපාඩුවන් බලබල ඉන්නවා. තමන්ගේ වැරද්දක් දැක්කට හෝ පෙන්නොත් පුදුමාකාර කිපෙන්න පටන් ගන්නවා. ඒ නිසා ඒ කය කය ඇදට යන්නේ සතිය නිසාද පිට කයෙම වැරද්දක් නිසා දෙකම නිසාද කියලා බැලුවොත් ඒ ඕන එකක් වෙන්න පුළුවන්. මොකද සමහරු සක්මන් කරන්න ගියාට පස්සේ සතිය පිටවපු නිසාම કૃතිම වෙනවා ඇවිදිල්ල. සමහරු ස්වභාවයෙන්ම ඇවිදින්නේ නොණ්ඩිය දෑද එක කකුල යන්නේ නමුත් දන්නේ නැහැ. සත්‍යමත් උනාට පස්සේ තේරෙන පටන් ගන්නවා එක පයක් බරට වැටෙනවායි කියලා ඒ අප්‍රිකාවේ වෙරළක තියෙනවා දැන් අවුරුදු 40000කට ඉස්සෙල්ලා මානවික ඇවිදපු කකුල් අඩි ලකුණු පොසිල් වෙලා ඉතින් ඒකේ ඒක හොයාගත්තට පස්සේ ඒ වෙරළේ මඩ පිට ඇවිදපු එක එහෙම වෙරළ හයි වෙලා ඉතින් ඒක ඇවිදපු හොයාගත්ත විද්‍යාඥයා ඒ අඩි පිටම තියලා ගිහිල්ලා තියෙනවා ඒකට කියලා තියෙනවා අවුරුදු 40000ක් පරණ ආවේගයක් මට වැදුනා වගේ. හැබැයි මේකේ දකුණු කකුල බර වැඩි කියලා. දකුණු කකුල ඉහළ වැඩි. ඉතින් යාගේ නිගමනය උනේ කාන්තාවක් වෙන්න නැති බබෙක් වඩාගෙන යන්න ඇති කියලා. නමුත් ඕනම කෙනෙක් බැලුවොත් අනිතික බෙරලක් තියෙන මේ පැත්තට පාතල නිසා දකුණු කකුලට බර වැඩි වෙනවා වගේ දැනෙන්නේ නැති. කෙසේ නමුත් මේ වගේ බැලුවොත් හැම වෙලාවෙදීම සම සුපතිට්ඨිත පාද සහිතව සමතලයේ ඇවිදින්නේ සර්වඥාන්සේ විතරයි. අනිත් රහතන් වහන්සේලාත් සීලුම පෘථග්ජනියෝ මොකක් හරි විලෝපනයක් තියෙනවා. මොකක් හරි විකාරයක් තියෙනවා. නමුත් ඒක අපිට විකාරයක් නෙවෙයි. මොකද Taman ඒකත් එක්ක හැදිච්ච නිසා. නමුත් පිටිදල බලන කෙනාට තේරෙනවා. ඉතින් කවුරුත් කියන්නේ නැහැ. මොකද කිව්වම තරහ වෙනවනේ. නැත්නම් අනික් කට්ටියට පේනවා. අනික් කර පේනවට කියන්නේ මොකද කිව්වට පස්සේ කට්ටිය තරහ වෙලා ඉඳ. නමුත් අපි පොඩි උන් කියනවා. පොඩි උන්ට තරහ වුණා කියලා ගන්නන්නේ. පොඩි උන් කියනවා. ඒ පරණ කතාවක් තියෙනවා රජ කෙනෙකුට බමුණු වගේක් එව්වලු මේ ඊටාම සුනි තුනීම සලුවක් කියලා එකක්. ඉතින් රජුරෝ පෙට්ටියට ගිහලා බලනකොට මොකුත් නැතුළු ඇතුලේ. ඊට පස්සේ කිව්වලු අර දෙන්නට කතා කරලා මේ බෙව් පෙට්ටිය මොකුත් නැහැ ඔය කියන රාජකීය තැ. ඊට පස්සේ බමුණු දෙන්න ඇවිල්ලා රාජ්‍ය සභාව මේක පෙට්ටිය ලියලා සියුම් සලුව අහුවෙන්නේ නැති තරම් එයා ඒක දිගෑරලා පින්වල මෙන්න සලුව කියලා. ඒ රාජසභාව ඔක්කොම කිව්වලු හරි හරි කියලා. පස්සේ රජුරවන්න මේ සලුව අඳලා ඇතෙක් පිට තියලා ඇවිදිනකොට පොඩි එකෙක් කිව්වලු "හේ රජුරෝ එහෙලුවෙන්" කිව්වලු. ඇත්තටම සලුවක් තිබිලා නැහැ. පඬිතුෝ කියලා තින ඉතාමත්ම තුනි පේන්නේ නැති තරම් කියලා. ඉතින් ලොකු කෙනෙක් කියපු හින්දා රජුරෝ ඒක ඇඳගෙන ඇතා පිට නැගලා යනවලු. ඔක්කොමලත් බලන කට්ටියට පේනවා සලුවක් මොකද තමන්ගේ බෝඩකම තියෙනවනේ. රජුරෝ ඉතින් සලුවක් නැතුව යන්නේ නැහැ. පොඩි එකෙක් කිව්වලු "ඒ රජුරෝ එහෙලුවෙන්" කිව්වලු. එතකොට තමයි කට්ටියට ඇස්සරුනේ අපි රජ්‍ය රෝගීව සලුව නැතුනො සලුව තියනවා කියනවා පිළිගන්න ලෑස්ති. පොඩි උන්ගේ ගානක් නැසව උන් කියනවා. ඒ වගේ මනස සතිමත් වෙනකොට පොඩි එකෙක් බවට පත් වෙනවා. මනස සතිමත් වෙනකොට නිර්ව්‍යාජ වෙනවා. මනස සතිමත් වෙනකොට අහිංසක වෙනවා. ඒ අහිංසක මනස Taman කෙරෙහි විවේචනාත්මකව බලනවා. තමන්ගේ පුරුදු මනසට කවදාකවත් බලන්න බෑ. මොකද ඒක තමන්ගේ වැරදි දකින්න ස්වරූපයක් නෑ. අනුන්ගේ වැරදි දකින්න. ඉතින් ඒක නිසා හරිය අපහසුකටපත් වෙනවා. විශේෂයෙන්ම වයසට යන්න යන මේක උග්‍ර වෙනවා. පොඩි දරුවෙකුට ප්‍රශ්නයක් නෑ. පොඩි දරුවා තාම මේ උපමාන ඔළුවට දාගෙන නෑ. උපමාන දාගත්ත කෙනා මේ සතිය කියන්නේ තමන් හරියට ලයිෆ් සයිස් කන්නඩියක් විතරට ගියා වගේ පේන්න පටන් ගන්නවා. කාටවත් පිළිගන්න කැමති නැහැ. තමන්ගේ ප්‍රകൃතිය හැම වෙලාවෙම සුපර්මෑන් හිතාගෙන ඉන්නේ. මම ජීවත් වෙන්නේ ඒ ඒ හිතාගත්ත චරිතයක. ඒක නිසා මේ සක්මන් සක්මණේදී පරියන්කට වැඩි උංගක් ක්‍රියාත්මක වෙන නිසා ගොඩාක් ප්‍රශ්න විසඳෙනවා. තමන් කවුද කියලා වැටහෙනවා. නමුත් කිසි කෙනෙක් පිළිගන්න කැමති නැහැ. ඒගොල්ලෝ හිතන්නේ මේ සතිය නැතුව එහෙම නැත්නම් මේ සීලේ කැඩිලා. නමුත් මේ ප්‍රകൃතිය මේකයි කියලා පිළිගන්න අන්තිමටම තමයි පිළිගන්නේ. ඒක නිසා පුළුවන් තරම් සක්මන් කරන්න ඕනේ. අනායාසයෙන් සක්මන වෙන තරමට. ඒකට තමයි තේරෙන පණ ගන්නවා. ඒ අර ගත්ත ආරේ හැමදාම මේ ශරීරේ නඩත්තු කරනවා. ඉතින් හිතන්න මැෂින් එකක් බෙයාරින් බහලා තියෙද්දී අවුරුදු 30ක් දිව්වොත් මැෂින් එක කොච්චර සවුත් වෙනවද කියලා. දැන් මේ මැෂින් මගේ එක දැන් අවුරුදු 60 ගානක් පරණයි. බෙයාරින් බහලා තියෙද්දී දුවනකොට එක පැත්තක් අප්සෙට් ගිහලා තියේදී කොච්චර ඇටසැකිල්ලට අමාරුද කොච්චර කාලයක් බොරුවක් ඇත්ත කියලා හිතාගෙන ඉන්නවද කියලා. ඒ නිසා බුදුජාණන් වහන්සේ කියන්නේ හදන්න යන්න එපා. මේක වැරද්දක් බව පෙන්ලා දෙන්නේ කියලා. එතකොට හැදෙනවා. නමුත් අපිට වෙලා තියෙන වැරද්ද කියලා පිළිගන්නකොට මේ හිතනවා වැරදිලාද දන්නේ මේ සතිය නැතුව නිසා දන්නේ නැත්නම් මගේ ප්‍රകൃති කියලා පිළිගන්න ලෑස්ති නැහැ. මේ ලියලා තියෙන නම් ඉතින් යම් ප්‍රමාණයක විමසුන් නුවණක් ඇතුව තමයි. ඉතින් ඒක නිසා බලන්න ආස්වාද ප්‍රසවාසය සමාන නැහැ. පළවෙනි ආස්වාසය දෙවෙනි ආස්වාසය සමාන නැහැ. දෙවෙනි ප්‍රසවාසය තුන්වෙනි ප්‍රසවාසය සමාන නැහැ. මේ විනාශකම මේ මේ හුරස්කම රුයිතට ගිහිල්ලා තියෙන ගතිය හැම තැනම තියෙනවා. පිළිගන්න කැමති නැහැ අපි හිතන්නේ අපි සමමිතික සමබර අංග සම්පූර්ණ කෙනෙක් කියලා. භාවනා කරන්න කරන්න තමයි මේක තේරෙන්නේ. පස්සේ ඒක මම නෙවෙයි මේක අනාත්ම බව තේරුණාට පස්සේ අර මම කියා ගන්න ආතතියක් නැති වෙලා ඒ ශරීරයට ප්‍රകൃතියට යන්න දෙන්න ඉඩ තියෙනවා නැත්නම් අපි ඒ ඔක්කොම හිතින් හදාගන්න ගිහිල්ලා සෑහෙන බරක් සෑහෙන මේ නිර්මාණයේ තියෙන අඩුපාඩුකම් අංග සම්පූර්ණ කරන්න ගිහිල්ලා පුදුම වෙහෙසක් මුළු කතෝලික සභාවෙම ඉන්නේ එතන මේ දෙයයන්න්සේ මවපේක අංග සම්පූර්ණයි කියලා පෙන්නඳ මේ ලෝකේ විකෘතිය තරහ දුක්ඛ සත්‍ය හරහා මවන බැවිල්ලක් තියෙනවා. බුද්ධ ආගමේ මේක නැහැ. බුද්ධ ආගම පිළිගන්නවා. හේතුඵල ධර්මයෙන් වෙලා තියෙන ඒ සාමිතික වෙන්න ඕනේ නැහැ. ඒ නිසා මේ වගේ සාකච්ඡාවට ලක් කරන්න ඉතාම හොඳයි. නමුත් පුළුවන් තරම් විවෘත වෙන්න භාවනාදී මතුවෙන දේවල් සැකකෙරුවොත් ගොඩාක් කල් යනවා බුද්ධියට සින්න වෙන්න සාක්ෂාත් කරණය කරන්න. ඒ නිසා මේ දෙකම වෙන්නත් පුළුවන්. තිබිච්ච එකක් පෙනෙන එක තමයි කියන එක තමයි මගේ වැඩි ඡන්දේ මන්නම් වැඩි ඡන්දෙන් පිළිගන්න කැමති. එහි ප්‍රශ්නාංක දෙක පාදයේ ඔසවන විට ඇති සැහැල්ලුව එය ඔසවන සිත්වල බලය මේ අවස්ථාවේදී ගුරුත්ව බලය ඉක්මන නිසාද මෙය සියුම් රූපංශු ශක්ති බවට හැරවීම සම්බන්ධ වී හැකිද? එහෙමම අපි නිගමනයකට යන නරකයි. එක එකන එකේ ක්‍රම වලට කියනවා. කෙසේ නමුත් Tamanda ඒ චලනය පේනවා නම් ඔසවන වෙලාවේදී මේක සිදුවෙන හැටි හිමීට පටන් ගන්න වේග වෙනවා තමලාට නැත්නම් වේගෙන් පටන් අරගෙන හිමීට යනවා තමලට අනායාසයෙන්ම වෙනවා නැත්නම් හින්න බරක් දාලා උස්සන්න වගේ වෙහෙසකට දැනෙනවා මේ වගේ තමන්ට දැනෙන කරුණු මිසක් ඒකට පසුබිම් වෙන මූලධර්ම හොයන්න ගියොත් ඒකට නිමිත්තක් ගාහි ව්‍යංජනක් ගාහි අංග ප්‍රත්‍යංග ගාහි වෙනවා මොනම නිමිත්තක්වත් ගන්න එපා ව්‍යංජන අනුව්‍යංජන ගණ්ඩත් එපා. Tamanට වැටහෙනවනේ. ඒ ක්‍රියාවලිය එච්චරයි බලන්න ඕනේ. ඒකට දෙන අර්ථකථනයට අපි කියන්නේ චින්තාමේ ඥාන කියලා. චින්තාමේ ඥානයක් આવොත් අනිවාර්යයෙන්ම ප්‍රත්‍යක්ෂයට හානි කරනවා. ඒ නිසා ප්‍රත්‍යක්ෂය ඉස්සරහින් තියන්න චින්තාමේ නම එනවනම් එයාට දෙවෙනි දැන දෙන්න අත් දකින්න දේ තමයි වැදගත් වෙන්නේ. ඒකට හේතු වෙන මූලධර්ම හොයන්න ගියොත් අපි මතවාදයකට හේතු වෙනවා. පුළුවන් තරම් ඒක නොකර ඉන්න. ඒකට උත්සාහය සාර්ථකයි. ගෞරවනීය ස්වාමීන් වහන්ස කුල කර්මස්ථානයේ පර්යාංකය මෙය පටන් ගැනීමේදී දැනුවත්වම හිස විසිරීමට ඉඩ හැර සුළු වේලාවකින් ඉබේ දැනෙන ආස්වාසයට යොමු කරමි. මෙසේ කරන්නේ ආයාසයෙන් හුස්ම නොගැනීමටය. මෙසේ නොකලේ නම් සමහර අවස්ථාවලදී පපුව සුලං වලින් පිරීමෙන් තදවීමක් ඇති පහසුවකට පත්වන අතර හුස්ම ගැනීම අස්වාභාවික දැනේ. මෙසේ කළාට කමක් නැද්ද? ගෞරවයෙන් උපදෙස් පතමි. ඉතින් එහෙම කරාට පස්සේ Tamanටම වැටෙනවනම් ඒ අනායාසයෙන් මතුවෙන උස්මත් එක වැඩි වෙලා ඉන්න පුළුවන් කියලා කමන්නේ. නමුත් Tamanට වැටෙනවනම් මේ නිසා ලාභයක් වෙලා නැහැ කියලා ආතවාසියක් නැහැ කියලා එහෙනම් ඉතින් කරලා වැඩක් නැහැ. ඒ නිසා කෙරුවට පස්සේ ප්‍රතිඵල ටික දීලා තියෙනවනම් සාකච්ඡා කරන්න පුළුවන්. ඉතින් ඒ කෙරුවට පස්සේ වෙච්ච දේ අත්විඳපු දේ මේ වார்த்தාවේ නැති නිසා විවෘතව තියන්න වෙනවා. Taman තමම තීන්දුව කරගන්න වැඩි වේලාවක් අරමුණත් එක්ක මුණට මුණ දාලා ඉන්න පුළුවන් නම් ඒ ප්‍රයත්නේ සාර්ථකයි. නැත්තම් එච්චර සාර්ථකත්වයක් නැහැ. ගෞරවනීය ස්වාමීන් වහන්ස ඉහළ මළුව සුද්ධ කිරීමට උපකාර වී වැඩිපුර වෙහෙසක් දැනුණ දිනේ භාවනා ශාලාවට ආවිත සිරුර තදින් වීස් කරන බව එක් මානසික මට්ටමකින් හොඳින් දැනුණු විට එය පුදුමය ගෙන දුනි. ඊට උඩින් පැතුරුණු මානසික තලයට කිසිදු අපහසුාවක් නොදැනුණු අතර එම தത്വයට ගෙනා බෙහෙත් ගැනද සම්පූර්ණයෙන් අමතක විය. කිසිම බියක් නැති සතුටක් හා සැනසෙල්ලක් දැනුනේය. ඊයේ දවල් දාණයට යාමට සූදානම් වී gediya ගැසීමට විනාඩියක් පමණ තිබෙදී නැවත දැනුණු දැඩි සිරුර වේද නිසා භාවනා ශාලාවේ තිබෙන උස කුටුවේ මදක් වාඩි වීමට සිත් විනේ. එකෙනෙහි මෙය මද මදකට වද ඇති කාම සැපයක් සොයන බව වැටහිනි. ඉඳගන්ද නැද්ද? සිතා ඉඳගෙන ඇතිවන සුවයේ අනිත්‍යතාව වෙත සිත යොමු කරමි. ඊයේ සවස වහන්සේ කළ ධර්මදේශනාවේදී කළ යුක්ත අනුව සතිය උපේක්ෂා ගැඹුරට නොවුණු බව දැනේ. මින් මත්තට එසේ කිරීමට වෙරදරණි. ඔබ වහන්සේ අපට තුන් ධර්ම දැනුමේ පින් බලයෙන් හැකියක්මනින් පතන බෝධියකින් නිවන් දකිත්වා. විශේෂම වේවා කියලා අපි යන ඊගා ප්‍රශ්නේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ සිතගෙන සහ නිදීමේදී භාවනා කිරීමට යොදා ගන්නා මූල කර්මස්ථාන මොනවාද? භාවනා කරන ආකාරයද පැහැදිලි කර දෙන තේක්වා. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා. ඉතම සරලව කියනොනම් ඉරියව්වම ඇති. දැන් ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න ඉරියව්වත් එහෙම නැත්නම් ආනාපානයත් දෙකම සහැල්ලු එකක් ගන්න පුළුවන්. සක්මන් කරනකොට සක්මන් කරන ඉරියව්ව, ඇවිදින ඉරියව්ව සහ වම දකුණ ගන්න පුළුවන්. ඒතර හිටගෙන ඉන්නකොට හිටගෙන ඉන්න ඉරියව්ව ඉඳගෙන නෙවෙයි, ඇවිදිමින් නෙවෙයි, නිදාගෙන නෙවෙයි කියලා දැනගන්න එක. එහෙම නැත්නම් පතුලට වැටෙන බර අරගන්න පුළුවන් පහසු එකක්. නිදාගෙන ඉන්නකොටත් ඉරියව්ව එතකොට යාහනේ යානාවේ වැදිලා තියෙන තැන් ස්පර්ශ වෙන තැන් අරගන්න පුළුවන්. මේ වගේ ඉතින් අර දල වශයෙන් කායනුපස්සනට සම්බන්ධ අරමුණු දෙකක් තියාගන්න පුළුවන්. හැබැයි මේ ඔක්කොටම හරියන එක තමයි තනි වචන ඉරියව්. ඉන්නේ ඉරියව්ව දන්නවනම් හැම වෙලාවෙම මම දැන් මෙතන කියන එකට ප්‍රධාන සාක්ෂියක් වෙනවා. ඒක හුඟ දෙනෙක් එච්චර මේ තාක්ෂණික වටිනාකමක් එහෙම නැත්නම් ඒකේ කැඹුරක් දකින්නේ හුඟ දෙනෙක් හිතනවා ඉඳගෙන ඉන්න ඉරියවට වැඩිය හොඳයි ආනාපානෙ දකින්න කියලා. එතන සක්මන් කරන ඉරියවට වැඩිය හොඳයි වම දකුණ වශයෙන් ඔසවන අරුණා තවරෙන් දකින්නවා කියලා. එහෙම නැත්නම් හිටගෙන ඉන්න ඉරියව්ව දකින්නටදී කකුල් දෙකට වැටෙන පීඩනේ වැටෙනවායි කියලා. ආධුනිකයන් නම් ඒක එහෙම තමයි. අරමුණට හිත ගන්න. නම හොඳට තලතුණ වුණාට පස්සේ ආශාත් ප්‍රසවාසය අවශ්‍ය නැහැ. මං ඉඳගෙන ඉන්න බව දන්නවා. ඒක දන්නේ කොහොමද? හිතගෙන නෙවෙන බව දන්න නිසා. ඇවිදිමින් නොවන බව දන්න නිසා. නිදාගෙන නොවන බව දන්න නිසා. හරීම සරලයි. ඒසා සද්ද ඇහුවත් වේදනාව වින්දත් මොනවා කරත් මම ඇවිදිමින් නෙවෙයිනේ. හිතගෙන නෙවෙයිනේ. නිදාගෙන නෙවෙයිනේ. ඉඳගෙන ඉන්නවනේ කියන මේ ඒකට හිත දාපු ගමන් ඒක හරි මේ හිතට ඉඩ පාඩුවක් ලැබෙනවා. ආනපානෙ වගේ හරියටම ඒක එල්ලෙට දාන එක හොඳයි සමාධියට බරයි. නමුත් මුළු ඉරියව්වම අල්ලන්න පුරුදුනොත් හිතගෙන හිටියත් ඉඳගෙන හිටියත් මේ විදිහට නිදාගෙන හිටියත් සක්මන් කරත් ඉරියව්ව තමයි ඉරියාපත භාවනාව තමයි යෝගාවචරයේ අත්නෑර පවත්තන දෙන්නේ. මේක හරියට හත යෝගා වගේ. හත යෝගවල මේ ආසනයේ තමයි යෝගාසනේ තමයි 84ක් තියෙනවා යෝගාසන 84ට එක එකට පුංචි වෙනස්කම් 1000ක් තියෙනවා. ඒකට 84000ක් යෝගාසන තියෙනවා. අපි කොයි ආසනේ හිටියත් යෝගාසනයක්. ඔය යෝග යෝග ගුරුවරු අම්මු පචයන් ගෙනියන. මේක හදාගෙන මේක අර ආසනේ මේක ආසනේ කියාගෙන ඉනවා. උදේ ඉඳලා හැන්ද වෙනකම් කොයි එකත් කොයි වෙලාවත් කොයි ආසනෙත් තියෙනවා. අනිත් ඒ ආසන වල දීලා තියෙන නම් සත්තුන්ගේ නම් ගස් කොළන් වල නැහැ. ඉතින් අපේ පරිණාමයේදී අපි ඔක්කොම පහු කරනලා ඇවිල්ලාදී. ඒ නිසා දවසේ උදේ ඉඳලා හැන්දෑව වෙනකොට තමයි ඉන්න ඉරියව්ව දන්නවනම් හොඳට තේරෙයි. අපි යෝග යෝග ගුරුවරයාට වැඩ කරලා නැති වුණාට යෝග වෙලා තියෙන්නේ. කොයි යෝග කොයි ආසනයේදීද ආතතිය අඩු වෙන්නේ? කොයි ආසනයේදීද අසහනය අඩු වෙන්නේ? ඒක තමයි ආසනය. ඒක තමයි තේරුම් ගන්න ඕනේ. ඉතින් අපි ඒක යෝග මාස්ටර්ලාගෙන් අහනවා, එක්ස්රේ කරලා බලනවා, ECG කරලා බලනවා. ඒ කියන්නේ තමන්ගේ මීටර එක හොඳ නැහැ. සතිය නැහැ. සතිය හොඳ නම් કોઈ ආසනයක හිටියත් තමන් දන්නවා. ඒ ඊට වැඩිය නිවනකුත් නැහැ. ඕනම වෙලාවක ඉන්න ආසනේ දන්නවනම් ඒ මනස නිවනේ තමයි ඉන්නේ. කොහොමද මම දැන් මෙතන තමයි ඉන්නේ. ඒක නිසා හිටගෙන හිටියත් නිදාගෙන හිටියත් ඉරියව්ව ඕනනම් ආසනය කියන්නේ පුළුවන්. නමුත් ඒකට තව එක කාරණාවක් එකතු කරත හැකි. ඒකට මේ බර වැටිලා තියෙන තැන ඉඳගෙන ඉන්නකොට නම් ආනාපානෙ වැටෙන හැටි. නමුත් ඒව අත්‍යවශ්‍ය නැහැ. ඉරියව්ව දැක්කත් නම් ඇති කියලා කියන්නේ. අවසරයි අති ගෞරවනීය ස්වාමින් වහන්සේ මා දිනපතා නිවසේදී භාවනා කරන අයෙක්නි. ඔබ වහන්සේගේ ධර්මදේශනාවලට හැමදිනම සවන් දුනිමි. මා ආරණ්‍යයට පැමිණ භාවනා කිරීමට පටන් ගත් දින සිට මට ඇති වූ ගැටලු හා ප්‍රශ්න මෙම ප්‍රශ්නෝත්තර වැඩසටහනේදී निराකරණය විය. මට දැන් ආනාපාන භාවනාවේ සිට සිත කිසිම අරමුණකට නොයොදා නිමිත්තක් නොගෙන සෑහෙන වේලාවක් සිටිය හැකි බව වටහා ගතිමි. ඒ අවස්ථාවවලදී ආනාපානය නොදැනී වත්වන බව වැටහි. ටික වේලාවකින් ශබ්දයකින් හෝ සිතවිල්ලකින් භාවනාව නතර වේ. ශරීරයේ වේදනාව ඉවසා සිටීමටද එම හුරු විය. මම හුරු විය. මගේ සක්මන් භාවනාවද හොඳින් කරගෙන යන අතර සමහර සිතුවිලි වලින් සිත විසිරී යයි. මා බොහෝ අවස්ථාවලදී ඇස් අඩවන්ව වසා බිම් බලාගෙන සක්මන් කළොත් සිත විසිරී යන්නේ නැත. එසේ ඇස් අඩවන්ව තබාගෙන සක්මන් භාවනා කිරීම නුසුදුසුද? පහදා දෙන මෙන් ගෞරවයෙන් අයද සිටිමි. ඔබ වහන්සේ කරන සත්‍යාවන්ට ඔබ වහන්සේ දීර්ඝායුෂ නිරෝගී සුව පතමි. ඇත්තටම සාමාන්‍යයෙන් අඩවන් නෙවෙයි යට හෙළුවස් කියලා තමයි කියලා තියෙන්නේ. අඩවන් කරන්නේ නැතුව යන්නේක කියලා තියෙනවා සක්මදි කරන්න එපයි කියලා. ඒකේ තියෙච්ච වැරද්දක්වත් දඬුවම් කළ යුත්තක්වත් අකුසලයක්වත් නෙවෙයි. නමුත් සක්මනිදී අපි වීරිය තමයි දිනු කරලා ගන්න හදන නිසා ඇත්තට අර තබා ගැනීම දාල වශයෙන් කියනවා. ඒක නෙවෙයි මෙතනදී මේ ඉදිරිපීම සඳහා තේරුම් ගන්න තියෙන්නේ අර වගේ විවේක ස්ථානක ඉඳලා හිත හුදේකලා වෙලා එකපාරට සද්ද වේදනා දැනිලා අවදි වෙනවනේ. ඒකෙදි මේක ලියනවා භාවනා කැඩෙනවා කියලා. දැන් එතන තමයි භාවනා පටන් ගන්න තැන. එතන තමයි විපස්සනා යෝගාවචර තේරුම් ගන්නෙ. මෙතෙක් වෙනකන් ශෝක් සමාධියක හිටියා. මේ සමාධි ශක්තිය එකපාරට වතුර 1000ක් ඇඳලා කලේ බින්දා වගේ වේදනා සද්ද හිතුවේ ඇවිල්ලා ඇඟට දිමි කොටක් දැම්මා වගේ කඩිය දුවන්න ගත්තා වගේ හැම තැනම වේදනාව එන්න පටන් ගන්නවා. අන්න ඒ වෙලාවෙදි තමන්ට පුළුවන් නම් මේක දිහා බලන්න එතකොට තේරෙයි ඒක දිහා බලන්නට සමාධිය කියන සතිය තිබිලා බෑ. සතිය දෙතෑවර වෙන්න ඕනේ. දෙගුණයක් සතිය තියෙන්න ඕනේ. ඒක දිහා මේ ඔක්කොම උවක්කිට ගලේ ගැවුවගේ ඇවිස්සලා ගිය වෙලාවේ මීමැති පොදියකට තට්ටු කරපුවා මීමැස්ස ටික විසුණා වගේ හිස වටේ යන වෙලාවක බලාගෙන හිටියොත් දැන් තමයි භාවනාව වෙන්නේ. Eh, නැත්නම් බුදුහාමරංග වචන දැන් තමයි කෙලස් කැපෙන්නේ. මේ වෙලාව විතරයි කෙලස් කැපෙන්නේ. අර සම්පත් වෙලා ඉන්න කිසිම කෙලස් කැපිල්ලක් නැහැ. මෙන්න මේ වෙලාවේදී තියෙන සතිය හරිම විවිධාංගීකරණ වෙච්ච සතියක්. භාවනා කැඩෙන්නෙම නැහැ. යෝගාවචරය කියනවා නම් භාවනා කැඩෙනවයි කියලා. ඒකට කියන්න තියෙන්නේ ජීවිතේ මල් විහිං පල් කියලා. මෙච්චර ලස්සන දෙයක දිහා බලන ඉන්න පුළුවන්කම තියෙද්දී ඒකල තමන්ම කියනවනම් අනේ මේ වෙලාවේ සතිය කැඩුනයි කියලා. ඉතින් කැඩුනා වගේ තමයි. ඇත්තටම කැඩලා නැහැ. සමාධිය කැඩෙන්නේ නැහැ. භාවනා කැඩෙන්නේ නැහැ. කෙලස් කැපෙනවා. කෙලස් කැපෙනවා මේ හොන්තට නිකන් පීටි ගන්නවා වගේ, පිරිමදිනවා වගේ, ඝර්ෂණයේ ගිනි පුපුරු විශ් වෙනවා. එහෙම නොවෙනවනම් කෙලස් කැපෙන්නේ නැහැ. ditta dhamma sukhayak විතරයි තියෙන්නේ. ඒ නිසා මෙතන තමයි භාවනාව කියලා හිතාගන්න අපේක්ෂා කරන්න මේ විවේක වෙච්ච ගමන් දැන් කොතනකින් හරි මල්වැඩි ගිනි කෙලියක් පටන් ගන්නවා. පටන් ගත්ත වෙලාවේදී මම සතිය කැඩුන්නේ තමාදී කැඩුන්නේ අරගුණ මාරු වුණාට සතිය මාරු වෙන්නේ නැහැ කියලා බලහන හිටියොත් එයාට ලැබෙන ආනිසංසය තමයි අර ඇවිසිච්ච එක ආයසරය බොහෝම ඉක්මනට සාන්ත වෙන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් අපි සලුවක සාදාලා නැගිටලත් යන්න ඉඩ තියෙනවා මේ කැඩුණයි කියලා හිතුවොත්. ඒකෙම කැඩීමට හේතු වෙච්ච එක පිළිබඳව දොස් කියනවා. නමුත් මේ කැඩෙන වෙලාවේ තමයි කෙලස් කැපෙන්නේ. ඒ වෙලාවේදී මට මේක දිහා බලන් ඉන්න පුළුවන් නම් අදහසක් ගන්නවා සතිය කැඩලා නැහැ. සමාධිය කැඩලා නැහැ. ඒ වෙනුවට වෙනතට වැඩි සතියක් තියෙනවා. ගොඩාක් වැඩ යද්දී බලාගෙන ඉන්න පුළුවන්. අන්න එතකොට යෝගාචර තේනවා මේ යෝග ජීවිතයේ පව් ගෙවෙනවයි කියලා කියන්නේ. කෙලස් කැපෙනවයි කියලා කියන්නේ. ආන්නේ මාරු වෙලාවක මේ සෙනඟ නැති පාරේ කාර්යයට යනවාගේ නෙවෙයි. හොඳට සෙනඟක් තියෙනවා පොලක් වගේ කිසි දෙයක හප්ප ගන්න නැතුව හිමීට වාහනේ ගෙනියන්න දන්නවනේ. එතකොට සෙනඟ නැති පාරේ ගිලවනවා වගේ හරියන්නේ නැහැ. ඉතාමත්ම අවදියෙන් ඉන්න ඕනේ. ඒක තමයි සතිය තියුණු කරන තැන. යන්තලක් උල් කරන වගේ උල් කරන තැන. ඒවට කියනවා මේ ඉන්ද්‍රියානි තික්ඛානි භවන්ති. ඉන්ද්‍රයන් තීක්ෂණ බවටපත් වෙනවා. උංගෝ දෙනෙක් මේක සතිය කරනයි කියලා එහෙම නැත්නම් භාවනා බාධා වුණයි කියලා එහෙම නැත්නම් කවුරු හරි බාධා කළයි කියලා කනපින්නම් ගන්න නෝන්ද නෝක් කඩුකම් කතා කරනවා ඒ කියන්නේ භාවනා කියන එක විපස්සනා කියන එක දන්නේ නැහැ ඔක්කොම මේ සමාධියට තියෙන කෑදරකම නිසා එහෙම නැත්නම් ඒකාග්‍ර භාවයේ තියෙන කෑදරකම නිසා ඒක වැඩ ගන්න නැතුව ඒක හදා හදා ෆ්‍රිජ් එකේ දාලා තියානින්නයි කල්පනා කරනවා හදාගත්ත ඒකාග්‍රතාවයෙන් වැඩ ගන්න එක තමයි ගැස්සුණාට පස්සේ පවත්තන්න සතිය පවත්තන්න පුළුවන් උත්සාහ කරලා බලන්න. එතකොට සම්පූර්ණ භාවනා વિશે Taman දක්වන ආකල්පේ වෙනසක් ඇති වෙනවා. ඒක ඒක මෙහෙම කිව්වට ඇති කරන්න පුළුවන්ද කියන්න බෑ. සමහරව කොහොමඩක්වත් ඔක පිළිගන්න කැමති නැහැ. පිළිගන්න කැමති කෙනෙකුට මේ වගේ දෙයකින් උත්සාහ කරපු ගමන් 100ක් සාර්ථක වෙනවා. මෙතෙක් භාවනා කැඩුනයි කියන හැම වෙලාවෙම භාවනා හරි ගිහිල්ලා තියෙනවා. මෙතෙක් භාවනා හරි ගියයි කියන හැම වෙලාවෙම මොකද්ද ප්‍රමාදයකට වැටලා තියෙන්නේ. මම කියන්නේ සූස්තිය කියලා. සූස්ති කියන ගංජා ගාපෝ බලුවත බලාගෙන ඉන්න පුළුවන් ගතියක් තියෙනවා. ඒක සමහර ලංකාවේ ඉන්න ගෑනු අඳුරන්නේ නැහැ. පිටරට ගෑනු හොඳටම දන්නවා. ඔය කුඩු ගහන්නේ ගොඩක් ගෑනු අය. ඔය බලුවට පස්සේ බැලුවත බලාගෙන ඉන්න පුළුවන්. ඒක නෙවෙයි සමා ඒක නෙවෙයි භාවනාව කියන්නේ. ඒකට කියන්නේ සමාධියක් කිය හැකි. එහෙම නැත්නම් මත් වීමක් කිය හැකි. නමුත් භාවනා කියන්නේ ඔක්කොම මීමැසි පොඩි ඇවිසලා තියේදී සතිය කැඩුන්නේ නැහැ. සමාධිය කැඩුන්නේ නැහැ කියලා බලන්න ගියොත් අර හිතුවට වැඩි එක්මන්ට අර මීමැසි පොඩි ආයතෙන්පත් වෙනවා. තැම්පත් වුණාට ආය විශ්සෙනවා. එතකොට යෝගාවචරය ඇවිස්සීම සහ තැම්පත් වීම කියන පැතිකඩ දෙක බලන්න පුරුදු වෙනවා. නැත්තම් මේක තාම එක හැක් වහගෙන බලනවා වගේ තැම්පත් වීම විතරයි අගය කරන්නේ. ඇවිස්සීමේ ගුණපක්ෂය දැකලා නැහැ. ආනේ එකට ලෑස්තිලා යන්න සම්පූර්ණ පුද්ගලත්ව වෙනස් වෙනවා භාවනාවත් වෙනස් වෙනවා. ගෞරවනීය ස්වාමින් වහන්සේ ඇලීමකින් ගැටීමකින් තොරව බොහෝ අවස්ථාවල සිත පවතින බව වැටහි. හුස්ම රැල්ල නොදැනී යන අවස්ථා බොහෝ සිදුවේ. ඊට පසු කයේ පාලනයකින් තොර පැද්දීම් එක දිගට බොහෝ සිදුවන බව වැටහි. සෑහෙන වේලාවකට පසු සිතුවිල්ලකින් නැවත හුස්ම රැල්ලට සතිය ඇල්ලේ. විඥානය පිළිබඳව ධර්ම දේශනාවේදී පැහැදිලි කළ ආකාරයට මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ කියා සිටීමට තරම් එය අල්ලා ගැනීම අපහසුතාවයක් දැනේ. තවදුරටත් උත්සාහ කරමි. ඉන්ද්‍රයන් සහ සිත පිළිබඳ හොඳ අවධියක් ඇති බව දැනේ. ඔබ වහන්සේගෙන් පිළිතුරක් බලාපොරොත්තු වෙමි. ත්වන් සරණයි. නෑ ඒකේ ප්‍රශ්නයක් නැගෙන්නේ නෑ. ඒක නිසා මොකද්ද ප්‍රශ්නේ කියලා කියන්න පුළුවන් නම් මට පුළුවන් සාකච්ඡා කරන්න නමුත් මේක එච්චර පිසිදු නෑ ප්‍රශ්නේ මොකද්ද කියලා. කාටරි කීපෙකන කැමැතිද තව වාක්‍ය අධ්‍යයක් මේකට එකතු කරලා ප්‍රශ්නේ මොකද්ද කියලා මතු කරන්න. එහෙම නැත්නම් ওই විදිහට කරගෙන යන්න. එතකොට තව තවත් ওই පාරම යනකොට එන්න එන්න පැහැදිලි වෙන්න පටන් ගන්නවා. Tamange අත්දැකීම හරහා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ පර්යංකය හා සක්මන දෙකේදීම දහඩිය දැමීම සමහර විට බාධාවක් වී ඇත. පර්යංකය හොඳින් කෙරෙන විට නොව මේ ප්‍රශ්නයක් වන්නේ එය බිඳුණු විට දහඩිය දමන්න ගත්තොත්ය. එවිට නැවත මූල කර්මස්ථානයට යෑම අපහසු වී ඇත. එවිට පර්යංකයෙන් නැගිට තන මාරු කිරීම හෝ ෆෑන් එක වේගවත් කිරීම ආදියට අදහස් දෙයි. නමුත් නොකරයි. කෙසේ හෝ නොසෙල්වි සිටීමට වීර්ය දරයි. නමුත් සමහර විට අසාර්ථක වී අන්තිමේ එම පර්යංකය සම්පූර්ණයෙන් අතහරි. දහඩිය දැමීම බලා සිටීමට තැත් කර ඇත. දහඩිය උනන අයුරු වැක්කරන හැටි ආදී බලයි. නමුත් සිත එහි පිහිටුවත් දහඩිය නවතා ගැනීමට ශරීරයට වැඩි පහසුවක් ඉන් ලැබී නැත. භාවනාව අත්හැරීම මෙසේ පමා කරයි. නමුත් අන්තිමේදී ඇස් ඇරීමටම සිටේ. සාමාන්‍යයෙන් හොඳටම සිදුවන පරියංක භාවනාවත් පැය එකමාරක් දෙකක් පමණ කළ හැකිය. ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ පතමි. තවත් ධාටි දාන්ට ලැබේවා කියලා අපි යන ඊගා ප්‍රශ්න. ඕකම තමයි කරනවා. ඔය ෆුල් ෆයිට් එකේ ඉන්නේ තව තවත් දාඩිය ලැබේවා කියලා ප්‍රාර්ථනා ගෞරවනීය ස්වාමීන් වහන්සේ පසුගිය දිනක දේශනා කළ ධර්ම දේශනාවකදී විඥාණය ගැන සාකච්ඡා කිරීමේදී භවාංග සිතක් නැති බව දේශනා කරන ලදී. මේ පහදා දෙන්න මෙන් ඉල්ලා සිටිමි. මට භවාංග හිත පැහැදිලි කරලා දුන්නොත් මම පැහැදිලි කරලා දෙනවා තියනවද නැද්ද කියලා. කවුරු හරි පොඩ්ඩක් ඒ කතා කරන එක නම් මේ පෙන්නලා දෙන්න. භවාංග හිත කියන එක පොඩ්ඩක් වර්ණනගලා නැත්නම් අත්දැකීමේ එහෙනම් පුළුවන් ඒ සාකච්ඡාවට ගන්න නැත්නම් අපි මේ නැති කැවුම් වලට රණ්ඩු කරන්න හදනවා වගේ නැති දෙයක් අල්ලන කොහොමද රණ්ඩු කරන්නේ තියනවා කිව්වත් පෙරදී නැහැ කිව්වත් පෙරදී ඒ නිසා ඒ කීපේකන කැමැතිද භවංග හිත තියෙන පැත්තට සාක්කයක් හෝ අත්දැකීමක් හෝ එහෙම නැත්නම් ඒ පැත්තට කරුණු ඉදිරිපත් කරන්න එතකොට නම් පුළුවන් අපට ඒක තියනවද නැද්ද කියලා ඔප්පු කරන්න එහෙම නැතුව මේ මේ බණට මම සඳහන් නොකරන හොඳයි ඒක. මම සඳහන් කරන්නේම අවශ්‍යණ්ඩමයි. ගරුතර ස්වාමීන් වහන්සේ මේ දේශනාවේදී කියන භවංග සිත පිළිබඳව එන්නට අපට සාමාන්‍ය පැහැදිලි අවබෝධයක් ලැබුණේ නැහැ. ඉතින් ඒ නිසා නැවතත් දැනගැනීමේ අපේක්ෂාවෙන් තමයි ගරු ස්වාමීන් වහන්සේගෙන් මොකක්ද දැනට දැනගන්න ඕනේ මොකද්ද දැනගත යුතු කාරණාව දැන් ආයතන හය තුලින් විඥානයක් එන්නේ භවංග චලණය වෙලා කියලා සාමාන්‍ය වශයෙන් දැනුණා ඒ නිසා හරියට විස්තරයක් දැනුනේ නැහැ ඒක නිසා ඒක දිගේ තව බලන්න ඔය කියන විදිහට බලන්න බුදුචාන් වහන්සේ සඳහන් කරනවා චක්කුවේ හටගන්න විඥානේ චක්කු විඥාන නම් සෝත විඥානේ නම් කනේ නිකං විඥානේ කියලා එකක් නැහැ කියන්නේ. ගින්නක් හටගන්නකොට දර ගින්න තියෙනවා, ගොම ගින්න තියෙනවා, පතර ගින්න තියෙනවා, පිදුරු ගින්න තියෙනවා, නිකං ගින්නක් කියලා එකක් නැහැ. දැන් අපිට හිතෙනවා නෑ නෑ නිකං ගින්නක් තියෙන එකට දර වලට ගියාම දර වෙනවා. දර ගින්දර ගින්දර කියනවා, දර ගිනි කියනවා. පිදුරු ගින්න නම් නිකං ගිනකුත් තියෙනවා කියන අදහසෙන් තමයි ආත්ම දෘෂ්ටි ඇතිලා තියෙන්නේ. නිසා විඥානයේ ඔය හයෙන් තොරව තවත් විඥානයක් තියෙනවා කියලා කිව්වොත් ඒක ආත්ම දෘෂ්ටියට වැටෙනවා. ඉතින් ඒක නිසා ඒ වගේ දේවල් තියෙන්න පුළුවන් නැතු වෙන්නත් පුළුවන්. මොකද අපි ඒක පිළිබඳව අංග සම්පූර්ණ විශේෂත්වයක් නැහැ. නමුත් අත්දැකීමක් තියෙනවනම් ඒ අත්දැකීමෙන් තමයි අපිට මේක ප්‍රත්‍යක්ෂණය කරන්න පුළුවන්. පොතේ දැනීමෙන්වත් ව්‍යාකරණයෙන්වත් ගුරුවරුන්ගෙන්වත් නෙමෙයි. මොකද ඒ එක්කෙනෙක්වත් භාවනා කරන කට්ටිය නෙමෙයි. ඒ මූලධර්ම හදන කට්ටිය කවදාවත් භාවනා කරන අය නෙවෙයි. ඒ භයානක ලෙඩක් තියෙන මිනිස්සු જાතියක් ඔය. නැත්නම් අපි මේ පොත කියවනවා. නමුත් අපි කරන්න හදන්නේ පොත පැත්තක තියලා පුදුුවන් තරම් භාවනා කරලා බලනවා. චක්කු විඥාන, සෝත විඥාන, ගහන විඥාන, ජීව විඥාන, කාය විඥාන, මනෝ විඥානෙන් තොරව වෙනත් එකක් අහු වෙනවාද කියලා. එහෙනම් බුදුරජාණන් වහන්සේ වැරදි. සාති භික්ෂුව හරියි. අපිට උනේ සති භික්ෂුව වෙන්න සාති භික්ෂුව වෙන්න නෙවෙයි. ඉතින් ඒ නිසා අර වගේ එකක් කියපු ගමන් කඩේට රාත් දිනවා පෙකෙන ගලටම වදිනවා. ඇයි මේක මුල් කරගෙන හදාගත්ත මූල ධර්ම වල ඉඳලා තියෙන්නේ. දැන් මෙතන නෙවෙයි ගෙදර ගිහිල්ලත් ෆයිට් දැන්. අපි දන්න උගන්නපු වුමුත් අල්ලගෙන රණ්ඩු. ඊට පස්සේ එනවා ආයුධ අමෝරගෙන බලසේනා දහිතව මෙහෙම ප්‍රකාශන කරන වැරදි අරේ මේ කියලා පොඩ්ඩක් එහෙම අවශ්‍ය ගත්තේ නැත්නම් ගේමක් නැහැ. වලියක් නැත්නම් ඒ නිසා පොඩ්ඩක් කෙනහිල්ල හරහා තමයි යන්නේ. ඉතින් ඒක මේ කාට හරි දවන්න කරන එකක් නෙවෙයි. තමන්ගේ හිතේම එක කොනක තියෙනවා නිකං විඥානය කියලා එකක් තියෙනවා කියලා. ඒකට තමයි ආලේ විඥාන, භවංග විඥාන, භවංගේ අනම්මනම් කියලා නන්දාගන්නේ. මොකද නැත්තම් නිකන් මාළුව කන්න බෑ උම්මලකට නැතුව වගේ නිකන්. ඔය කටගැස්ම ගැන මං අහන්නේ අත්දකලා කියන්නේ එහෙම මොකොතනදීද ඔය කියන විදිහට ඔය භවංගයේ කියනට ඉඩ ලැබෙන්නේ කොහෙද භාවනාවේදී? ඉඩ ලැබෙන්නේ ඉඩ ලැබෙන්නේ නැත්නම් අපි ඒක නිසා තියෙනවමයි කියලා ගන්න බෑ අපට. පොතේ තියෙනවා. මම අහුවා ඔය මං කඩවල සුදස්සන සාංශිකේ බණ. ඒ සාංශේ සාමාන්‍යයෙන් අටුවා පිළිගන්න සාංශ නමක්. ඒත් විඥානය ගැන කතා කරන බොහෝම ලස්සනට විස්තර කරනවා. නමුත් අහගෙන හිටියම මේ ස්වාමීන් වහන්සේ මේ මේ ඔය භවංග හිත ගැන එක්ක සඳහන් කරයි එහෙම නැත්නම් ඒක සාක්ෂි වෙයි එහෙම නැත්නම් ඒක සාධනය කරයි කියලා කරන්න වෙලාවක් නැහැ. කිසිම තැනක කිසිම සාක්ෂියක් පෙන්වන්න විදියක් නැහැ. ඒ එහෙම එකක් තමයි මමයා කියන්නේ. එහෙම එකක් අල්ලන තමයි මුළු ජීවිතේම හඳගම් කරන්නේ මම උපසත් වෙන්න ඕනේ මම අරක් කරන්න ඕනේ. බුදුහාම කියනවා මම මේ අල්ලලා වෙන්න බෑ මට පුළුවන් නෑ. මම ඒකට කියන්නම් එයා රතු පාටද කහ පාට නිල් පාට කියලා කියන තීරණම් පෙන්නපන්. යෝගාවචරයට කියන ආශාසයත් බලපන් ප්‍රසවාසයත් බලපන් මුල මැදාව තුනම බල කොතනද මම ඇඉන්නේ කියලා බලන්න. එහෙම දන්නේ නැහැ. ඒක නෑ කියන්නේ බැලුවේ නැත්තම් කියනවා බලපු නිසා දැක්කේ නෑ. දැන් කියනවා හොඳටම බලන්න මුලැමැදාග තුනම බලන්න රූප වේදනා සංඥා සං ඔක්කොගේ මුලැමැදාග බලන්න කොහේ හරි මම යට ටැග් ගහින්න තැනක් තියනවාද? එහෙ නැත්තම් ওই කියන භවංග විඥාණයට ඉන්න තැනක් තියනවාද කියලා භාවනා කරන කෙනෙකුට ඒක සාධනය කරන්න පුළුවන්. භාවනා නොකරන කෙනාට මූල ධර්ම හදන්න පුළුවන්. ඒ නිසා ඊට වැඩි කියන්න දෙයක් නැහැ. ඒ ප්‍රශ්නේ පමණයි. ඔව් අපි විනාඩි 40ක් විතර අරගෙන තිනවා. ලිඛිත ප්‍රශ්න සඳහා ඊට අමතරව කාට හරි තවිතුලා තියෙන විනාඩි 20ක් විතර කාලයක් වෙන තමන්ගේ අත්දැකීමට සම්බන්ධ හෝ අදාළ යමක් තියෙනවා අපේ සාකච්ඡාට හොඳයි කියලා හිතන අතු කරන්නයි කියලා මම ඉල්ලා හිටනවා. විද්ද ස්වාමීන් වහන්සේ අද ධර්මදේශනාවේ අන්තිම දවස නිසා මට නැවත ඉල්ලීමක් කරන්න හිතන ස්වාමීන් වහන්සේ අර කටුපුරුද්දේ ඥානানন্দ ස්වාමීන් වහන්සේ ඒගේ විග්‍රහයේ තියෙන පරිදි විඥානය සහ නාම රූප අන්‍යෝන්‍යව එකිනෙකට හේතු ප්‍රත්‍ය වෙන දෙමින් බටකොටු දෙකක් හරි දියසුලියක් වගේ ක්‍රියා කරනවා කියලා වැඩි මූල ධර්මයට බර ප්‍රශ්නයක් නම් තමයි උනත් ස්වාමීන් වහන්සේ මට ඒක දැනගන්න වෙනින් කාගෙන්වත් අහලා දැනගන්න කෙනෙක් නෑ ස්වාමීන් වහන්සේ ඒ නිසා කෙටියෙන් විග්‍රහයක් දැන් හරි අද ධර්මදේශනයේදී හරි කරන්න පුළුවන්ද? ඔය දැන් අපි ඒක ගත්තොත් එහෙම අපි කණ්ණාඩියකින් මොන බලනකොට ඒ මූ කන්නාඩේ පේන පිළිඹිබුව පණ ඇති අපි hina වෙනකොට hina වෙන හොඳට ලේ මූණට පුරලා තියෙන පිළිඹිබුවක් නේ පෙන්වන්නේ. ඒක නිසා අපි රූපලාවන්‍ය කරන්නේ ඒක දිහා බලලානේ. නමුත් ඒකට පණ නැහැනේ. ඒක පිළිඹිබුවක් නේ. ඒ පිළිඹිබුව ඇතුළේ තියෙන්නේ කන්නාඩි ඔපේ නිසානේ. ඉතින් ඒ නිසා විඥාණය විසින් ඇති කරන නාම රූපයේ විඥාන විසින් ඇති කරන මේ පිළිඹුවේ විඥානේ නැහැ. ඒක විඥාණයෙන් තොර නාමයක් එතන තියෙන්නේ. විඥාණයෙන් තොර රූපයක් තියෙනවා. ඒ කණ්ණාඩිය දිහා බලාන ඉන්නකොට ඒ කණ්ණාඩියෙන් පේන පිළිඹුව අදහන් නැත්තම් රූපලාවන්‍ය කරන්න බෑ. එහෙම නැත්තම් රිලෙවෙක් රණ්ඩු කරන්නේ කණ්ණාඩියෙන් පේන රූපෙට අදහන නිසයි තමයි රණ්ඩු කරන්නේ. දැන් ගෑනු ප්‍රේම කරනවා රීලව රණ්ඩු කරනවා. දෙකම එකයි. එහෙමයි. ගෑනුන්ගේ මල්ලේ කණ්ණාඩියක් නැත්තම් කොහොමඩක්ක ගමනක් යන්න බෑ. ඒක නම් මට කමන්නේ මට මේ පිරිමින්ගේ මල්ලේ තියෙන එක තමයි ඉවසන්න බැරි. ඒ මොකද ඒකේ ජීවත් වෙන්නේ. හැම වෙලාවෙම ජීවත් වෙන්නේ අනුන්ගේ ඇස්වල. රීලව ඒක කණ්ඩා හදනවා. ගේ කුරුල්ලා ඒක කණ්ඩ හදනවා. එතකොට මේ බිලිමිබුව සහ සතා අතර තියෙනවනේ මොකද්ද අන්නෝන්‍ය ප්‍රන්තයක්. ඒක නිකම්ම නිකම් විහිළුවට නෙවෙන්නේ රිල රණ්ඩු කරන්නේ. කන්නේ නැහැ, බොන්නේ නැහැ. එතෙන්ද ගිහිල්ලා එලෙව්වත් ඇවිල්ලා එක්ක බයික් කන්න අඩි ගලවන ගහකට නගිනවා. නැත්තම් ගහේ මේක අල්ලන. ඉතින් එතන තද අන්‍යෝන්‍ය සම්බන්ධයක් තියෙනවා. ඒ සම්බන්ධය ඒ අපි පේන මේ මොනේ රූපයත් පිළිඹුවත් වගේ. මේ වගේ තමයි විඥාණයට Taman විසින් යමක් නොකර එහෙම නැත්නම් Taman නමක් නිර්මාණය නොකර සංස්කරණය නොකර හිටපුවම නිකමෙක් වෙනවා. එසේ නිට්ටරෝම මොකේක හරි ව්‍යාවෘත වෙනවා. ඒ ව්‍යාවෘත වෙන වෙලා හදන දේ සත්‍ය කරලා පෙන්වන්න තමයි එයා උදේ ඉඳලා හැන්ද වෙනකන් දඟලන්නේ. නමුත් ඒක සත්‍යක් නෙවෙයි. ඒක නිකන් විඤ්ඤාත්තියක්. විඤ්ඤාත්තිය කියලා කියන්නේ මනසෙන් මවන ලද්දක්, පිළිඹුවක්. ඒක නිසා ඒ විඤ්ඤාත්තිය එක තමයි අපි උදේ ඉඳලා හැන්දනකම් රණ්ඩු කරන්නේ. අපි කවදාවත් අනික් කෙනෙක් එක්ක රණ්ඩු කරන්නේ. අපි වෙන පුද්ගලෙක් එක්ක රණ්ඩු කරන්නේ. පුද්ගලයා කෙරේ මම ඇති කරලා තියෙන ආකල්පයත් එක තමයි මම රණ්ඩු කරන්නේ. ඒ පුද්ගලයා ආකල්ප ඇති කරන්නේ නැත්තේ ඊයේ. හැබැයි රණ්ඩු අද යන්නේ. ඒ නිසා ලෝකයේ තියෙන හැම වස්තුවක් විශේෂම සංඥාවක් අපි සඳහන් කරලා අපි නිතරම ගැටෙන්නේ විඥානයේ ගැටෙන්නේ විඥානයේ විසින් ඒ වස්තුවට ඇති කරනද සංඥාවත් එක්කයි වස්තුවත් එක්ක ගැටුමක් නැහැ යම් ආකාරයකින් සංඥා පොඩ්ඩක් ඩිස්ටෝල් කරන්න පුළුවන් නම් සටන සම්පූර්ණ විකාර වෙනවා වස්තුවට මුකුත් කරන්න ඕනේ නැහැ වස්තු විශේෂය ආකාර ලිංග නිමිති උද්දේශ හතර පොඩ්ඩක් ට්විස් කරන්න පුළුවන් නම් විඥානයේ රිලෙවෙක් වීදුරත් එක්ක රණ්ඩු කරනා වගේ ගේ කුරුල්ලෙක් තමන්ගේම පිළිඹුවත් එක්ක රණ්ඩු කරනා වගේ අපි මේ කරන වැඩ අපි මේ එදිනදා ජීවිතයේ වස්තුන් එක්ක තියෙන සම්බන්ධතා සම්පූර්ණ මේ හිතා ගන්න බැරි තැනකට යනවා පොඩ්ඩක් සංඥාව කරකොල අතහැරිය පුළුවන්. ඒක තමයි ඔය මේ කුඩු ගහපුවාම එහෙම නැත්නම් හැලුසිනේෂන් එකකට දෙන ඩ්‍රග් එකක් දීපු ගමන් ඒ මනුස්සයා මේ ලෝකේ නැහැ. සම්පූර්ණ වෙනස්. පොඩි ඩ්‍රග් එකක් දීපු ගමන් කුඩු ටිකක් දීපු ගමන් බ්‍රේන් කිමිකල් එක වෙනස් වෙනවා. වස්තු එහෙම මැබ සංඥා වෙනස් වෙනවා. එතකොට මනුස්සයා Tamanටම හානි කර ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ගහක් බදාගෙන ප්‍රේම කරන්නත් ඉඩ තියෙනවා. කිව්වොත් එහෙම ගහට ලව් කරලා පෙන්වන්න කියලා ලව් කරනවා. ඌට ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා මේ අපි මේ කරන නාඩගම ඉදිරියදා උදේ ඉඳලා හැන්ද වෙනකන් අපි මේ වස්තුත් එක්ක හැප්පිලා කටයුතු කරනකොට කිසිම වස්තුවක් එක්ක ගැටුමක් නැහැ. ඒ වස්තු વિશે අපි ආරූඪ කරන ලද ආකල්පත් එක්කයි රණ්ඩුව තියෙන්නේ. ඉතින් බුදුරජාණන්සේ ඌව පොඩ්ඩක් ඩිස්ටෝට් කරලා පෙන්නනවා. ඩිස්ටෝට් කරාට පස්සේ මැජික් කරා වගේ පේනවා. එහෙම නැත්නම් 이르දිවිද ඥාන පෙන්නවා වගේ පෙන්නනවා. දිබ්බ චක්කු කරලා පෙන්නවා වගේ පෙන්නවා. වෙනස් කරන්නේ වස්තුව නෙවෙයි. වස්තුවේ තියෙන සංඥාව පොඩ්ඩක් වෙනස් කරනවා. වෙනස් කරාට පස්සේ අපේ මේ ඔය යුනිවර්සිටි එකේ ඉඳද්දී අපිට ඔය සොයිල් සයන්ස් කරපු ඒ ප්‍රොෆෙසර් තේනබදු එයාගේ ප්‍රොෆෙසර් තමයි මට මතක නැහැ ඒකට ග්‍රෑන්ඩ් කොමිෂන් එකේ හිටියේ. ඉතින් මෙයා ඒ ප්‍රොෆෙසර් එක හොඳම ගෝලයා ප්‍රොෆෙසර් තේනබදු. ඉතින් දවසක් මහයිලුපල්ලේ මෙළියට ගිහිල්ලා ඉතින් ප්‍රොෆෙසර් මෙයාගෙන් පෙන්වනවලු මේ පස්තික පෙන්ලා මේක මොන පාටද කියලා. මෙයා කලමෙන්ච් මෙන්ෂන් chart එකත් එක්ක බලලා කියන මේක රෙඩිෂ් බ්‍රවුන් earth. ප්‍රොෆෙසර් සතුට නැතුළු. ඊටසේ කොම්පෝස්ට් එකක් පෙන්නලා මේකේ පාඩම. එයා මෙන්ෂන් chart එකට දාලා පෙන්නගෙන මේක මේ පාඩේ. ප්‍රොෆෙසර් කැමති නෑ. හතරක් පහක් කරලා යනකොට දිගටම ඩිස්ටෝෂන් එකක්. මොකද බලනකොට ප්‍රොෆෙසර් සන්ග්ලාස් දෙකක් දාලා. එයාට මේ එයාම කලම මෙන්ෂන් chart එකත් එක බලලා නෙවෙයි එයා කියන්නේ පේන එකේ. ගෝලේ වැරදි. ඉතින් ටින්ටර් ග්ලාස් එක හරහා පස්සේ වාඩ වෙනස් වෙලා බලන. ඉතින් ප්‍රොෆෙසර් අපිට කතා කරලා කියනවා මේ පුංචි වෙනසක් කරුවාට පස්සේ අර ගුරුගෝල වෙනසක් විනාශ කරන්න පුළුවන්. ළමයා පේල් වෙන්න පුළුවන්. ඉවරයි. ප්‍රශ්න තියෙන්නේ ගුරුනාන්සේ සංග්‍රහයක් දාලා. ඒ නිසා විඥානයේ කරන සෙල්ලමට විඥාණයට ගහන්න ඕනේ නැහැ. මේ විඥාන විශ්ින් පටබැඳි නමක් තියෙනවා. සංඥාවක්. සංඥා පොඩ්ඩක් වෙනස් කරපු ගමන් හරි මේකට බුදුරජාණන්ස උපහාසාත්මකව කියනවා. මේ ලෝකේ නමකින් කෙලෙසිච්ච නැති දෙයක් නැහැ කියලා. ඕනම වස්තුවක් අපි හඳුනාගන්නේ අපි විසින් පටබැඳිලා දරන්නේ. හැම වස්තුවක්ම ලෝකේ කෙලසිලා තියෙන්නේ නමකින්. අපි ජීවත් වෙන්නේ අපි අපි නම් දීපු වස්තු සහිත ලෝකේ විතරයි. ඒ දන්නේ නැති තැනට ගියනම් අපි බය වෙනවා. අසරණ වෙනවා. පාළු වෙනවා, තනි වෙනවා. ඉතින් බුදුරජාණන්සේ මේ සංඥාවේ ඉක්මබලා අපිව ගෙනියනවා ඒ සංඥාවට අහු වෙන්නේ නැති ලෝකයකට. එතකොට තමයි අපිට ක්ලාන්තය හැදෙන්නේ. අපි මේ භාවනාදී අය අරක පේන්නේ මේක පේන්නේ කියලා ප්‍රශ්න කරන්නේ අපේ සංඥා ලෝකයෙන් පොඩ්ඩකට ඈත් වෙච්ච එක. ඒතකොට විඥාණයට අධිකාරී ශක්තිය පාත් ගන්න බෑ. මේ නිසා විඥානයේ විසින් ප්‍රසූත කරන නාම රූපයත් එක තමයි විඥානයේ ජීවත් වෙන්නේ එයා හදාගත්ත ලෝකේ. හැබැයි ඒ නාම රූපයේ විඥානේ නැහැ. ඒක කියනවා ඇහැට මුළු ලෝකෙම බලන්න පුළුවන් වුණාට ඇහැට ඇහැ බලන්න බෑ. එච ඇහැ බලන්න කණ්ණාඩියක් ඕන. ලෝකයේ තියෙන තාමත්ම ශක්තිමත්ම වජිරය දියමන්තියේ නම දියමන්තිය කපන්න දියමන්තියට බෑ. අනික ඕන දෙයක් කපන්න පුළුවන්. ඒකේ තමයි විඥානය තමයි ඔක්කොම මුල් කරගෙන ඉන්නේ. විඥාණයට පේන ඕන දෙයක් මවන්න පුළුවන් වගේ. හැබැයි විඥාණයෙන් අහන්න උඹට පුළුවන් කියලා විඥානයක් මවන්න බෑ. යාට පුළුවන් නාම රූපයක් මවන්න විතරයි. මේ මවගත්ත නාම රූපයට පණ දීලා ඒක සත්‍ය බවට පෙන්වන්න කරන කරන පරාජිත ප්‍රයත්නයක් තමයි මේ අපි ළඟ තියෙන මේ දැනුම කියලා කියන්නේ. අපි අපිම මවාගත්ත ලෝකේ ඒක බොරුව ඒක තනිකරම මායාවක් තියෙන්නේ ඒක ඔප්පු කරලා පෙන්වන්න තමයි මේක නිට්ටයයි සුඛයි සුබයි ආත්මයි කියලා අපිව මැව්වේ නැතත් ලෝකේ පැවැත්මක් තියෙනවා ඒක අනිත්‍යයි ඒක දුක්ඛයි ඒක අසුබයි ඒක අනාත්මයි ඉතින් අර විඥානයේ විඥානයේ බල ප්‍රදේශයේ ඉන්නා තාක්කල් අපි නිට්ටය සුඛ සුබ වෙනවා විඥානය අපෙන් ගිලිනකොට අපිට පුළුවන් නෑ මේක අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි අසුභයි කියලා දැනගන්න. නමුත් ඒක ඥාන විභාගීය සීදී නසා ගැනීමක් වෙනවා. තමා විසින්ම තමන්ගේ සීදී නසාගත වෙනවා. අපේ දැනුම සියල්ලම පාවා දෙන්න වෙනවා. කිසි කෙනෙක් කැමති නෑ ඒකට. ඒ මොකද අපි දැනුම ලබා ගත්තේ අමාරු වෙන්නේ. අපි දැනුම ලබා ගත්තේ කැප කරලානේ. ඒ නිසා මේ දැනුම් ලෝකේ තමයි මවාගත්ත ලෝකේ තමයි විඥාන ජීවත් වෙන්නේ. ඉතින් ඒකෙන් එගොඩට ගිහිල්ලා ඒක දිහා බැලුවත් මේකේ මායාව පේනවා. මිරිඟුව පේනවා. ඒක හීනයක් බව පේනවා. ඉතින් කොහොමද මරණ මොහොතේ ඒක පේනවයි කියලා කියනවා. නමුත් මේ භාවනාවේදී මරණයේදී සිදුවෙන එක කල්ැතුව පෙන්වනවා. එතකොට හීන දාඩි දාන. එතකොට බයයි. එතකොට අසරණයි. දන්න යකා හොඳයි. නොදන්න යකාට වැඩියි කියලා අපි ආප්තෝපදේශ හදාන ඉන්නවා. ඒ නිසා විඥානයේ විසින් ප්‍රසූත කරන ලද ලෝකේ ජීවත් වෙනට අපිට gedera ගියා වගේ දැනෙනවා. විඥානයේ පචයක් නාම රූපය කියලා කියන්නේ මට අයිති දෙයක් නෙවෙයි අනිත්‍ය දුක්ඛ අනාත්මයි කියනකොට අපිට ආසාත්මක එහෙම නැත්නම් ඇලර්ජික් රියැක්ෂන් එන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් වොමිටිෂ් ෆීලිං එන්න පටන් ගන්නවා. වමනෙට යන්න කිට්ටු කරලා වගේ. දොළ දුකක ඉන්න අම්ම කෙනෙකුට තියෙන වමනේ වගේ එන්න පටන් ගන්නවා. ඒ වෙලාවට තමයි ශාසන ආරස්සාව ඕන කරන්නේ, ශ්‍රද්ධාව ඕන කරන්නේ, සීලය ඕන කරන්නේ, සතිය ඕන කරන්නේ. මේ ඉන්න ඔක්කොටම මේ අත්දැකීම හුතුවට ලැබිලා තියෙනවා. බොහෝම කලාතුරකින් කෙනෙක් තමයි පිළිගන්නේ. අඩිත් ඔක්කොම ඇස් දෙක ඇරලා ආය යනවා සම්මත ලෝකෙට. විඥානය අයින් කරලා නැත්නම් විඥානය නිෂේධනය කරලා විඥානය අපපතිතිත කරලා අත්දැකීම අරන් දෙන්න පුළුවන්. ඒකට බුදුම බයයි. ඒකට ඒකට කරප්පන් වෙනවා. අහිංසකයි ඒක දෝෂයක් ඇති එකක් නෙවෙයි. නමුත් අබුද්ධෝත්පාද කාලයක භාවනා කරොත් කොහොම හිටියද කියලා හිතන්න. කොහේ ගොඩ එන්නේ? භාවනා කරලා ලැබෙන අත්දැකීමට හැම වෙලාවෙම අපි වෛර කරනවා. අත්දැකීම් පැත්තක දාලා අපිට ඕන දේ ලැබෙනකන් අඬනවා. ඒ කියන්නේ ආය අපි විඥානය ස්ථාපනය කරන්න හදන නිසා මේ නාම රූප විඥාණයට පදනම් වෙනවා විඥානේ නාම රූප පදනම් කරන ඉන්නවා ඒක දකින්න රිලෙවේ කන්නඩියත් එක්ක පිළිඹුවත් එක්ක කරන රණ්ඩුවේදී කොච්චර එන්ගේජ් වෙලා කරනවද කියලා. ගේ කුරුල්ලෙක් එහෙ ඉන්නවා රෙඩ් රෙඩ් බර්ඩ් කියලා එකෙක් කන්නාඩි වලට වීදුරු වලට උක්කක් කනවා ගහට නගිනවා. ඒක මම හරි ලස්සනයි මම බලන්න හිටියා ඒ මේ රිට්‍රීට් එක කරනකොට ගහට ගියම ගුරුලා සින්දුවක් කියගෙන ජොල්ලියේ ඉන්නවා. කාර් එක ළඟට ගිය ගමන් පට්ටස් ගාලා කොටන්නේ. උඩ පැනලා කොටනවා. ගහ ඉතින් මම හරි ගිහිල්ලා දැකලා ගහකට ගියානේ ගිහිල්ලා විනාඩිය සින්දු කියනවා. කැනේට ගිය ගමන් සින්දු කියනවා. කාට කනට ආපු ගමන් গিද්දර ගෑණි දැක්කා. පුදුම රණ්ඩුවක් තියෙන. විඥානය ඕක තමයි. විඥානය විසින්ම අවාගත්ත දෙයක ජීවත් වෙනවා. හැබැයි ඒක මවපු දෙයක් නෙමෙයි සත්‍යයක් බව පෙන්වන්න තමයි අපි මේ අතපය දිගෑර දිගෑර රණ්ඩු කර කර අනුන්ට ගහපා දෙන්න හදන්නේ. මේක මායාවක් නව කාට ගහපා දෙන්නේ. ඒකට කැමති නෑ. ඒකට කැමති නෑ කොහොම හරි විඥානය සාතික කරගන්නයි මේ බොරු සාක්ෂි වැටක් අල්ලගෙන මේක බොරු වහන්න බොරු 1000ක් වගේවා කියන්නේ ඉතින් කතා නොකර ඉන්නකොට අහුවෙන්නේ නෑ. අභිරමණය කරන්නේ නැතිකොට අහුවෙන්නේ නැහැ. අභිවදනය නොකරන ඉනෝට අහුවෙන්නේ නැහැ. අභිනන්දනය නොකර ඉනෝට අහුවෙන්නේ නැහැ. අහුවෙච්ච බා කාටවත් තේරුම් ගන්න බෑ. කතා කරපු ගම අරකට සීල් එක වාදිනවා. හිතපු ගම යෝජනාවට සීල් එක වාදිනවා. ඊට පස්සේ වග වෙනවා. වග වෙලා විඳවනවා. නිසා ඕනේ අදහසක් එන්න පුළුවන් ඕනේ මැවීමක් මාන්න පුළුවන් ඕනේ මිරිඟුවක් දකින්න පුළුවන් මුවින් නොබැන ඉන්න. ඒක දැක්කට නොදැක්ක වගේ ඉන්නේ. දැනවට නොදැන්න වගේ ඉන්නේ. එතකොට ඒක ටික වෙලාවකින් මතකෙන් යනවා. වචනේ කියවපු ගමන් ඒක මතකෙට බැඳෙනවා. ගලයේ කිටුව වගේ වෙනවා. ඒක නැවත නැවත කෙරුවොත් ඖෂධයට වැටෙනවා. අබ්බැහියට අහු වෙන නිසා විඥානය නිෂේධනය කරන්න ඕන නම් නාභි වදති නාජ්ජෝස තිට්ඨති නාභි නන්දති. එතකොට නිකන් ඇවිල්ලා ගියා අහස වලාකුලක් ගියා වගේ තමයි. අමාරු. අමාරු. ඒක ඒ පුරුක් වලින් තියෙන අමාරුම පුරුක කියලා කියනවා විඥාන නාම රූප දෙක අතර ඇති පුරුත් වෙනස ඒක වුණොත් ඒක තේරුම් ගත්තොත් ආය පෘථග්ජන භූමියේ ඉන්නත් බෑ අනිවාර්යයෙන් මේක තේරුම් ගන්නවත් එක්කම ආර්ය භූමියට වැටෙනවා ඒ නිසා ඒක වෙනසක් මේ මූලධර්ම වශයෙන් තේරුම් ගන්න බෑ පුද්ගලයා කෝවේ දාලා උණු කරා වගේ අඹරවාගෙනම තමයි එහා පැත්තට යන්නේ ඉතින් ඒක නිසා ඒක මේ හිතලා ගන්න දෙයක්වත් මූල ධර්ම වලින් ගන්න පුළුවන් දෙයක්වත් නෙවෙයි ප්‍රත්‍යක්ෂ කිරීමත් එක්කම මේ පරිණාමයකටපත් වෙනවා විපරිණාමයකටපත් වෙනවා රූපාන්තරණයකටපත් වෙනවා වචන වලින් කියන්න බැරි නෑ කියන්න පුළුවන් නමුත් ඒක අර වගේ හැබෑ වෙනසක් ඇති කරන්නේ ස්වාමීන් වහන්සේ තවත් ප්‍රශ්නයක් ඔව් ස්වාමීන් වහන්සේ අර දුක දුක පමණයි දිපේ සිතවත් සම්භාවිස්සති ඒක ඒ ආකාරයට යමක් දුටු මොහොතේම ඒක දැක්කා පමණක් කියලා හඳුනාගෙන නිමිති ව්‍යංජන අනුව්‍යංජන නොගෙන ඉන්න තරම් සතිය ඊටාම දියුණු සහ තීක්ෂණ වෙන්න සති බලයටත් එහා ගිහිල්ලා බොජ්ජංග මට්ටම සතිය තිබිය යුතුයි කියලා මට හිතෙනවා. ඒ ගැන ඔබ වහන්සේගේ අදහස දැනගන්න කැමතියි. නෑ එතෙන්දී සතියේ සම්පජඤ්ඤයක් බවට හැරෙන්න ඕනේ නැත්නම් සතියට කරන්න බෑ ඒ කෘත්‍යය සතියේ මේක කොටු කරලා පෙන්වුවාට පස්සේ සම්පජඤ්ඤයෙන් තමයි ඒ ඇවිදින්මින් ඉනකොට රූපයක් දැක්කා මම ඉන්නේ රූපේ මම ආවේ මෙතෙන්ද ඇවිදින්නයි ඒ නිසා මගේ මුලින් ගත්ත කිවිසුමානෝ යන්න නම් මම මේ රූපේ නොදැක්කාසේ ඉන්න ඕනේ කියලා ඉරියාපත මාරු වෙනවත් එක්කම ඒ මාරුව දැනගෙන අරසක තැනට දන්න මූල කර්මස්ථානට යන්නේක සතිය කෘත්‍යයක් නෙවෙයි. ඊට පස්සේ සතිය එක ධාති කරන සම්පජඤ්ඤයෙන් තමයි කරලා දෙන්නේ. ඒක ඒ ප්‍රඥාවෙන් කර දෙන දෙයක් ඒක. ඒක මේ gift එකක්, tag එකක් තමයි හම්බ වෙන්නේ. ඉතින් ඒක සිද්ධ වුණාට පස්සේ ඒක අගේ කිරීම විතර අපිට කරන්න පුළුවන් වෙන්නේ සතියෙන් කරලා දෙන්නේ සම්පජඤ්ඤයට ඒ දේ කරන්න ඉඩ පාඩු කරලා අපලා දෙන එක ආරම්භ දෙන එක විතරයි. නමුත් සම්පජඤ්ඤේ නැත්තම් සතියට ඒ වැඩේ කරගන්න බෑ. ඒ වගේම සතියේ නැතුව සම්පජඤ්ඤයට ක්‍රියා කරන්න ඉඩ පහසුවක් ලැබෙන්නේ නැහැ. ඒක නිසා දකිපට ප්‍රශ්නයක් නැහැ. විෂම දර්ශනයක් හොඳ දෙයක් දැක්කට ප්‍රශ්නයක් නැහැ. දකින්නකොට ප්‍රමාණෝවි මේක දැක්කා නමුත් මම මේ වෙලාවේ කළ යුතු ආරක්ෂක භූමිය නැත්නම්ගේ මූල කර්මස්ථානේ වෙන එක ඒ නිසා මේ දැකීම ඔතනින් නතර කරලා දැකීම මට්ටමේ නතර කරලා ආයතර ආරක්ෂක තැනට යන කෘත්‍ය ප්‍රඥාවේ කෘත්‍යයක් සම්පජඤ්ඤේ කෘත්‍යයක් එතන සිද්ධ වෙන්නේ ඒක අතවාසියක් කරන දෙයක් නෙවෙයි අතවාසියක් ඒ පරිසරය ලැබෙන සතිය නිසා නමුත් මේ කෘත්‍ය කර දෙන්නේ සම්පජඤ්ඤ හරහා එහෙම නැත්නම් ප්‍රඥාවේ හරහා තමයි ඒක සිද්ධ වෙන්නේ ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ ඉරියාපත සංකීර්ණ ගැන හුඟක් මේ සැලකිලිමත් වෙන්න ඕන බවයි නේද ඉරියාපතයේ සතිය පැවැත්වීමට ඉරියාපතේ අවදිය පැවැත්වීමට සතිය කියන. ඉරියාපත සංධියේ සතිය පැවැත්වීමට සම්පජඤ්ඤය කියලා කියනවා. ඔබ හන්සෙක් බොහොමත්ම ස්තුතියි කිසිත වේවා. එසේම වේවා. හරි අපි පැයක් කාලේ අරගෙන තියෙන වෙන කාට හරි කිවිති කලියුතියක් නැත්තම් අපි කාලය ගන්න බලාපොරොත්තු වෙනවා. සක්මන් භාවනාව සඳහා අපි නැවත තුනට රැස් වෙනවා. සාමූහික භාවනාවට සම්බන්ධ වෙච්ච සීල දෙනාටම තෙරුවන් සරණයි